සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. සාමාන්‍යයෙන් ඉරිදා දවසට අපි ඔබ වෙත ගෙනෙන්නේ අභිධර්ම දේශනාව. නමුත් අද දවසේදී අභිධර්ම දේශනාව වෙනුවට තවත් විශේෂී දේශනාවක් පවත්වන්නට ස්වාමීන් වහන්සේ වැඩම කොට වදාලා අපි බොහොමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු අවසරයි පූජනීය රුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේව සාදු සාදු සාදු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 අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති ඒ පමත්තා යතාමතාති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගත යුතුව තියෙනවා මේ ජීවිතය සකස් කරගන්නවා කියන්නේ අපේ සිත සකස් කරගත යුතුව තියෙනවා නිවැරදි ධර්මතා සිතෙන් උපදින විදිහට සිත සකස් කරගත යුතු තියෙනවා. ඒ වගේම මේ ජීවිතය සකස් කරගෙන සසර දුක් නැති කරගන්න වැඩපිළිවෙලක් අපි ඇති කරගත යුතු තියෙනවා. මෙවැනි අරමුණකින් තමයි අපි ධර්ම ශ්‍රවණය කළ යුතු තියෙන්නේ. අපි සති හතක් තිස්සේ චිත්තවිසුද්ධිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඊට පස්සේ අපි වීරිය පිළිබඳව නුවණ පිළිබඳව සාකච්ඡා කරලා අද දවසේ අපි සූදානම් වෙන්නේ අභිධර්ම වැඩසටහන තියෙන අතරවාරයේදී හැම කෙනෙක්ගේම උනන්දුව වීරය ඇති කර ගැනීම සඳහා මොකද අපි මෙතනින් එහාට සිහිය ගැන කතා කරනවා ඊට පස්සේ අනුපස්සනා හත ගැන සත් අනුපස්සනා ගැන කතා කරනවා ඉදිරි සති 8ක කාලය මේ වෙලාවේ අපි බොහෝ ලොකු අදහසක් ඇති කරගන්න ඕන අපි ධර්ම අවබෝධ කරගන්න ඕනේ ඇයි කියලා ඒ සඳහා තමයි අද දවසේ මේ ධර්ම දේශනාව යොමු වෙන්නේ. ඇයි අපි ධර්ම අවබෝධ කරගන්න ඕනේ කියලා අපි බොහෝ කතා කරපු දේවල් එක්ක සාකච්ඡා කරගන්න උවමනාවක් තියෙනවා. ඒකයි අද දවසේ අපි විශේෂ වශයෙන් මේ ධර්ම දේශනාව සිද්ධ කරගන්නේ. අපි හැම වෙලෙම විමසලා බලන්න ඕනේ අපේ ජීවිත ඉලක්කය මොකක්ද කියලා. ජීවිතයේ අපි යම්කිසි කඩයිමක් බලාපොරොත්තු වෙනවා කවුරුත්. පුංචි කාලේ නම් ගත කරපු ජීවිතේ මම මෙන්න මෙතෙන්ට මගේ ජීවිතය වර්ධනය කරගන්න ඕනේ. හැමෝම තාම මං අපි හැම කෙනෙක්ම අපේ සිතෙන්ම අහලා බැලුවොත් ඉතා ගැඹුරෙන් මම මේ වෙනකොට තෘප්තිමත්ද? ඒ කියන්නේ මගේ ජීවිතේ මං අවශ්‍ය තැනට ඇවිල්ලාද? කියලා අහලා බැලුවොත් නෑ තව යන්න තැනක් තියෙනවා. ඒ කියන්නේ තව කරන්න දෙයක් තියෙනවා. එතකොට කාටත් ඉලක්කයක් තියෙන්න ඕනේ. මොකක්ද මම යන්න ඕන තැන? කියලා කවුරුත් තමගේ ජීවිතේ යම් කඩයිමක් ගැන හිතන්න ඕනේ. එතකොට බොහෝ දෙනෙකුට අදහස් සමහර අයට නෑ එහෙම එකක්. ඔන්නේ ඉන්නකම් ඉන්නවා. එතකොට ඒක තේරුමක් නෑ. එහෙම අරමුණක් නැත්තම් වැඩක් නෑ. ඒතර අරමුණක් තියෙනවනේ. බොහෝ දෙනෙක්ගේ තියෙන අරමුණ වල තියෙන්නේ මගේ දරුවෝ ටික උස්මහත් කරගෙන මගේ ගේ වැඩ ඉවර කරගෙන ඊළඟට දරුවන්ට අවශ්‍ය කරන අධ්‍යාපනය ලබා දීලා ඊළඟට දරුවන්ගේ විවාහ කටයුතු ඔක්කොම කරලා දීලා ඊට පස්සේ අතට කීයක් හරි හම්බ වෙන ක්‍රමයක් හදාගෙන සුවසේ ඉන්න ඒ වගේ නිකන් අරමුණක් තමයි තියෙන්නේ. ලෝකේ කෝටි 700ක් සෙනග ඉන්නවා දල වශයෙන් දැන් ඊටත් වැඩි. එතකොට කෝටි 700ක් සෙනග ඉන්නවා. එතකොට මං ඉපදිලා තියෙන්නේ එහෙනම් මේ කෝටි 700න් තුන් දෙනෙක්ගේ හතර දෙනෙක්ගේ දෙන්නෙක්ගේ යුතුයකම් වගේක් කරලා මැරෙන්නද? මගේ අරමුණ ඒකද? මාව ඉපදිලා තියෙන දෙන්නේ තුන් දෙනෙක් ජීවත් කරවලා මැරෙන්නද? කියලා ප්‍රශ්නයක් එනවා අරකනම් தත්ත්වේ. හරිද? ඊළඟට මගේ ඉඩම් කඩම් ගැන, ගෙවල් දොරවල් ගැන නම් මට අදහස තියෙන්නේ. එතකොට මං ඉපදිලා තියෙන්නේ ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු යටේ වගේ. එතකොට ලෝකෙට සාපේක්ෂව දුවිල්ලක් වගේ. එතකොට මගේ ඉඩම නිකන් අහෝසි වෙච්ච කෑල්ලක් වගේ. ඒතරේ වගේ අහෝසි වෙච්ච ලෝකෙම තියෙන අහෝසි වෙච්ච කෑල්ලක් රකින්නද මගේ ජීවිතේ. එහෙමනම් එතකොට ප්‍රශ්නයක් තියෙනවා මගේ අරමුණු පටු තැනකට වැටිලා. එකක්. පටු තැනකනේ පුංචි තැනකට වැටෙනවා එහෙම නැත්නම් එහෙම. ඒත් එහෙම හරියන්නේ නැහැ. හොඳයි ඒ නැතත් තව පැත්තකින් අපි මේක ගැන හොයලා බලමු. අපේ හැම කෙනෙකුටම හැම නිමේෂයකම ජීවිත අරමුණක් තියෙනවා. හැම කෙනෙකුටම හැම නිමේෂයකම තියෙන ජීවිත අරමුණක් තියෙනවා. ඒක අපි දන්නේ නැති වුණාට ඒ අරමුණෙන්මයි අපි හැම වෙලේම ඉන්නේ. ඒවා එච්චර සාරාංශගත කරලා තියෙන අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ. අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි ගත කරන ජීවිතේ බලන්න හැම නිමේෂයකම අපි ඉන්නේ එකම දෙයක් අරමුණු කරගෙන. ඒ සඳහා තමයි ඔක්කොම කරන්නේ. ඒ තමයි දුක් නැතුව ඉන්න. හරිද බලන්න මම දන්නේ නැහැ මම එහෙම කිව්වට ඒක පාටම ගන්න එපා. දුක් නැතුව ඉන්න තමයි හැම වෙලෙම අරමුණු කරලා තියෙන්නේ. දුක් කොටස් දෙකකට බෙදෙනවා ප්‍රධාන වශයෙන් කායික සහ මානසික කියලා. බලන්න අපි ඉරියව් මාරු කරන්නේ ඇයි? දැන් මාත් මෙහෙම හිටියට චුට්ටකින් මේ අත් කකුල් මාරු කරනවා හැරෙනවා. ඇයි කායික දුක් ඇති වෙන හින්දා. එතකොට හැම වෙලේම මේ දුක් නැති කරගන්න අපිට හැරෙන්න ඕනේ. දඟලන්න ඕනේ. අනිත් පැත්තට හැරෙන්න ඕනේ. මේ පැත්තට හැරෙන්න ඕනේ. එහෙනම් අපි හැම වෙලේම ඉඳ ගන්නකොට පවා අපි සැප අර සැප ආසනයක ඉඳ ගන්න උත්සාහයක් තියනවද නැද්ද? හැම වෙලේම යන වාහනයක් ගැන වුණත් බැලුවොත් කරන හැම වැඩකදීම අපේ අරමුණ තියෙන්නේ දුකක් නැතුව ඉන්න කායික දුකක් නැතුව ඉන්න අරමුණු කරනවද නැද්ද නේද බඩට බඩේ ගින්දර හැදෙනවා නම් කාලා දානවා නේද පිපාසාව හැදෙනවා නම් බීලා දානවා ඒ ඔක්කොම කරන්නේ දුක් නැති කරන්න නේද එතකොට දැන් මේ කයත් එක්ක ඔය දුක් නැති කරන වැඩපිළිවෙල ඉවර වෙන්නේ කවද්ද දන්නේ දැඟල දැඟල දඟල නලිය නලිය මේ දුක් නැති කරන වැඩපිළිවෙල හැම වෙලේම අපි හරි හරි කරන්නේ සැප අරමුණු හදා ගන්නවා සැප ඉරියව් හොයා ගන්නවා ඒක ඉවරක් වෙන එකක්ද? ඒක සටනක් වගේ. අත්‍තරම අත්‍තරම කියනවනම් ඒක එක්තරා ලොකු මේ යුද්ධයක් වගේ. මේ ශරීරයත් එක්ක කරන යුද්ධයක්. මේක හේදුවේ නැත්තම් දුකයි. නෑවේ නැත්තම් දුකයි. බුදි කෙරුවේ නැත්තම් දුකයි. නේද? ඒ ඔක්කොම දෙදී එච්චර අමාරුවෙන් රැකලත් මට වැඩිය හොඳට මේ පිරිස දන්නවා මේකට ඇතිවෙන්න තියෙන ආබාධ කොච්චරක්ද කියලා කොච්චර පරිස්සම් කරන්න ඕනද කියලා මේ අය දන්නවා. එහෙම දෙයක් වුණොත් රෝගයක් හැදුණොත් බොහෝ දුක් තියෙන නාථකන්දර. ඉතින් ලොකු සටනක ඉන්නවා අපි ඔක්කොම. වයසට යන්න යන්න යන්න යන්න මේ සටනේ ජය ගන්නවද නැත්නම් මේ සටනෙන් පරදිනවද එහෙනම් මේ සටනෙන් පරදිනවා පළවෙනි කාරණාව හිත පැත්තෙන් ගන්න මොකද හිත පැත්තෙන් දුක් ඇති වෙන එක නවත්තන්න අපි කරන්නේ මොකක්ද කවුරුවක්වත් කැමති නැහැ කිසිම දුකකට ඒකින්ද අපි හැම වෙලේම බලනවා මට දුක් එන අරමුණු අරමුණු වෙන තැන් 6යි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් සහ මනසින් ඒක අපිට කරන් දෙයක් නෑ ඒව එනවා අපේ ඇතුළට අපිට අපිට නැව නවත්තන්න අමාරුයි නවත්තන්න අමාරුයි නවත්තන්න බෑ එතකොට ඒ එන අරමුණු වලදී මට හිතේ දුක් උපදින අරමුණු එන්නේ නැති වෙන්න මම වග බලා ගන්නවද නැද්ද ඒ සඳහා මම මොකද කරන්නේ සටනේ ඉන්නේ එහෙනම් මොකද්ද සටන මට දුක් ඇති වෙන අරමුණු එන්න එපා එන්න දෙන්නේ නෑ මම වටේ පිටේ හදනවා මම කැමති නැත්තම් මේක මෙතන තියෙන එකට මම අයින් කරනවා අයින් කරන්නේ මොකද ඒක දැක්කොත් මට දුකයි. මම කැමති නැත්නම් අහවල් කෙනා අහවල් විදිහට කතා කරනකොට මම සැරෙන් කතා කරලා ඒක නවත්තන්න බලනවා. නීති දාලා නවත්තන්න බලනවා. එහෙම කර කර බාහිර පරිසරය හද හද හද හද හද හද මට සැප අරමුණු එන විදිහට මම වටේ පිටේ හදාගන්න උත්සාහ කරනවා දුක් නැතුව ජීවත් වෙන්න. ඒකේ එකම අරමුණ දුක් නැතුව ජීවත් වීම විතරයිද නැද්ද? හොඳ මම මෙහෙම අහනවා. ළමයින්ට ඇයි අපි කියන්නේ පරිස්සමෙන් ඉන්න කියලා? අපි කියන ළමයින්ට ආදරයට කියලා. හරිද බලන්න පොඩ්ඩක්. ළමයින්ට ආදරයටයි අපි එහෙම කියන්නේ කියලා කියනවා පරිස්සමෙන් ඉන්න පරිස්සමෙන් කියන තරම පුළුවන් තරම් කියපු ලොකුම වචනේ තමයි ළමයි ඉස්සරහ පරිස්සමෙන් ඉන්න ඕනේ පරිස්සමෙන් ඉන්න ඕනේ කියලා. ඇයි ඒ? ඇයි අපි හාගෙදර ළමයින්ට එහෙම කියන්නේ නැත්තේ? අපි කියන්නේ ආදරේ නැහැ කියලා. කාටද? බැරි වෙලාවකවත් ළමයින්ට කරදරයක් වුණොත් කාටද රිදෙන්නේ? එහෙනම් දුක් ඇති වෙනවා. අපි කැමති දුක් ඇති වෙනවට? නෑ. මං මට දුක් ඇති වෙනවට කැමති නෑ. ඒකෙන්ද මං ළමයින්ට කියනවා පරිස්සමෙන් ඉන්න කියලා. එහෙනම් කාට ආදරයටද? අපිට ආදරයට. නේද? Tamanට තියෙන ආදරයට තමයි අනිත් අය පරිස්සම් කරන්න හදන්නේ. ඒක තමයි ඇත්තම ඇත්ත. හරි ඒවට මුණ දෙන්න වෙනවා. ඒක තමයි ඇත්ත. අපේ ජීවිතේ අපිට එහෙම පැටලිච්ච තැන් වගේක් තියෙනවා. ඒක ගැන තමයි දැන් කතා කරන්න හදන්නේ අපි. මොකද මේ පැටලිච්ච තැන් තියාගෙන අපිට ස්ථිර සැනසීමකට එන්නට පුළුවන් කමක් නැහැ. මම නිකන් අහන්නම් අපේ හිත අපි හැම වෙලේම සන්තෝෂෙන් තියාගන්න නේද හදන්නේ ඒකනේ අපි එකම අරමුණ ඒකමනේ අපේ සිතේ සතුට රඳා පැවතිලා තියෙන්නේ ඒ සිතේ සතුටේ තියෙන අයිතිය මගේ හිත කියලා අපි මේකට කියන්නේ මගේ හිත සතුටෙන් තබා ගැනීමේ අයිතිය මට තියෙනවද අපේ මහලොකු ජීවිතේනේ මේක නේද ඔක්කොම කරේ සතුටෙන් ජීවත් වෙන්නනේ එතකොට සිත සතුටින් තබා ගැනීමේ අයිතිය මට තියෙනවද? ඒක අන් අය පැහැරගෙන නැද්ද? දරුවෝ ආදරය කරන අය නොයෙකුත් වස්තු මේ හිතේ සතුට පැහැරගෙන තියෙන්නේ. ඒවා මත රඳා බැලි සිත සතුටක් තියෙන්නේ. එයාලා මට කැමති ආකාරයට ජීවත් වෙන්නේ මට කැමති විදිහට, මං කැමති වෙලාවට, මං කැමති දවසට, මං කැමති තැන, මං කැමති විදිහට ඉන්නවනම් හරි සතුටුයි. ඔය ටික ඔක්කොම වෙන දවසක කවදාද තියෙන්නේ? නේද? එහෙනම් ජීවිත අරමුණ සතුටින් ඉන්න එක දැන් ආයෙ යන්න අවසාන අරමුණ ගැන අවසාන අරමුණ මම කියවනේ මේ විදිහට මේ විදිහට මේ විදිහට ඉන්න එකක් කියලා. අන්න ඒ ජීවිතය තමන් බලාපොරොත්තු වෙන අවසාන අරමුණ පොඩ්ඩක් අරන් බලන්න ඇත්තට මේ අරමුණ තුලවට සතුටින් ඉන්න පුළුවන් වේද කියලා. ඔය කියන විදිහට ළමයි ටික ඔක්කොම සකස් කරලා ඒ කට්ටිය විවාහ කරලා දීලා ඒ ඔක්කොම කරලා මට සතුටින් ඉන්න පුළුවන් තැනද එතන? එහෙම තරක් වෙයිද ඔය කියන විදිහට? නෑ වෙන්නේ නෑ. ඇයි වෙන්නේ නැත්තේ? ඔය ළමයි අනිවාර්යයෙන්ම මුණුපුරව හදනවා. නේද? ඊට පස්සේ අර මුණුපුරව හින්දා ප්‍රශ්න වගේක් එනවා. සහ ඔය ළමයි අනිවාර්යයෙන්ම ඔය කියන විදිහට ඉන්නේ නැහැ. නේද? එහෙනම් ඔය කියන ස්ථිර සැනසීමක් ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ මට ඕන හැටියට හදලා සැනසෙන්න හදන මනුස්සයාට කරන්න තියෙන ලොකුම යායුතු ලොකුම තැන ගියොත් ලෝකයේ බලවත් රටක ජනාධිපති කෙනෙක් වෙන එක. ඉතා බලවත් ලෝකයේ තියෙන බලවත්ම රටේ ජනාධිපති වුණා නම් නේද? එතකොට එයාට කැමති විදිහට පරිසරය හදාගෙන ඉතින් බාහිර විදේශයකින්වත් බලවෑමක් නැහැ නේද එතකොට? නේද? හොඳයි බලවත්ම රටේ ජනාධිපති වුණා කියලා හිතන්නකෝ අපි කවුරු හරි කෙනෙක්. දැන් හරි දැන් මට ඕන හැටියට ඔක්කොම තියාගත්ත හැකි. හරිද? පුළුවන් වෙද්දක් නැහැ. එයා මහත්යෙක් නම් එයාගේ නෝනාව යාට උන් හැට තියාගන්න බෑ විදායක බාතල පාවිච්චි කරලා. මොකද කියන්නේ? එයාගේ දරුවන්ව තියාගන්න බෑ. එයාගේ ශරීරය තියාගන්න බෑ. ඒක අසනීප වෙනවා. ඒක ඒක නාන කාමරයක ඇදලා වැටලා කරදර කරන ශරීරයක්. බඩගින්න බෑ. පිපාසාව බෑ. කායික වේදනා බෑ. එහෙනම් අපිට මේ ලෞකික බලතල ලෞකික දියුණුව තුළ යා හැකි සතුට ලබා ගත හැකි පොඩි පරාසයක් තමයි තියෙන්නේ. එතකොට අපේ හිත සතුට ඉල්ලනවා. සතුට හදාගන්න ක්‍රමයක් අපේ හිත හැම වෙලෙම පාවිච්චි කරනවා. මේක බුදුරජාණන් වහන්සේ බොහොම නිඳා කරපු කාරණාවක්. මම ටිකක් අඩු කරලා කියන්නයි හදන්නේ. මොකද නැත්තම් මහත් එක බොහොම තරහ වෙන්න පුළුවන්. හැබැයි මේ කියන හැම කාරණාවක්ම පැවිදි වෙලා හිටියා කියලා කරන්න දෙන්නේ මටත් එක්කයි. එහෙම කිව්වම ලේසි අපි ඒක සාකච්ඡාවක් කරන්න. මොකද නැත්තම් මේකට මට අපේ පොඩි සායන් හන්සලත් කියලා තියෙනවා ලොකු හාමුදුරනේ ඔය විදිහට කියන්න එපා. මිනිසුන්ට හරියට හිතට දෙනවා කියලා. මම ඒතර කියනවා රිදෙන්නමයි ඕනේ. ඇයි? ඇත්ත ඒක. ඒකද මට මේ විදිහට කියන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඔයිට වැඩිය බොහොම කම්පා වෙන විදිහකට කමක් නැහැ. මම මෙහෙම කියන්නම්. මේක ටිකක් හැර අඩු කරලා කියන්න ගියාම මට මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. අපි හැම වෙලේම සතුට හොයන්න උපක්‍රම යොදනවා නේද? ඒ උපක්‍රම අපිට දෙන්නේ කවුද? අපේම මනස. නේද? අපේම මනස කියනවා මේ විදිහට කරන්න එතකොට ඔයාගේ දුක් නැති වෙනවා සතුට ඇති කරගන්න පුළුවන්. මේ විදිහට කරන්න කියලා කියනවා. මොනවද කරන්න කියන ඔක්කොම සාරාංශයක් වශයෙන් ආයසරයක් ගත්තොත් කියන්නේ මොනවද? කැමති රූප ලං කරගන්න, කැමති ශබ්ද ලං කරගන්න, කැමති ගන්ධ, කැමති රස, කැමති පහස සහ ආදරය ආදී කැමති ධම්ම. ඒවට කියනවා මනසේ තියෙන අරමුණු වලට කියනවා ධම්ම කියලා. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කැමති ඒවා ලං කරගන්න. ඒකට ඔයාලට සතුටින් ඉන්න පුළුවන් කියලා මගේ මනස මට කියනවද නැද්ද? ඉතින් මම ඒ විදිහට වැඩ කරන්නේ. පුංචි කාලේ මම ඒ විදිහට කරේ. අදටත් එහෙමනේ කරන්නේ. නේද? හරි. ඔක කවුරු හරි කියලා දුන්නාද? අම්මා හරි තාත්තා හරි කවදා හරි ගුරුවරයෙක් හරි අපිට කියලා දුන්නාද? ඔයා කැමති ඒවා කිට්ටු කරගන්න එතකොට ඔයාලට සතුටින් ඉන්න පුළුවන් කියලා. නෑ. ඒක කොහෙන් ආවද? ඒක තමයි සංසාරගත ක්‍රමවේදයක් නේද? සසර හේතු වෙලා සතර ජීවිත හේතු වෙලා අපිට අපේ සිතේ මෙවැනි ස්වභාවයකින් තමයි අපි ඉපදලා තියෙන්නේ හරි කොහොම හරි කමක් නැහැ. දැන් එහෙම ස්වභාවයක් අපිට තියෙනවා. කෙනෙකුට කෙනෙක් ළඟ තියෙනවා පරිගණකයක්. තව කෙනෙක් ළඟ තියෙනවා කැල්කියුලේටර් එකක්. මේ පරිගණකයේ තියෙන එක්කෙනා එයා ඒ පරිගණකයෙන් කරන්නේ කැල්කියුලේටරෙන් කරන වැඩේ විතරයි නං. එයා දන්නේ එච්චරයි. ඒකෙන්ද එයා කරන්නේ මොකද? ගණන් එකතු කරන එකයි, බෙදන එකයි, වැඩි කරන එක වර්ගමූලය හොයන එක ඔය වගේ වැඩ වගේක් කරනවා කම්පියුටර් තියාගෙන. හරිය කැල්කියුලේටර් එකේ ටික කරනවා. දෙන්නම කරන්නේ එකම දේ. නේද? ඒතර කම්පියුටර් එකෙන් වැඩක්ද? හැබැයි කම්පියුටර් එකෙන් කැල්කියුලේටර් වැඩේ කරා කියලා කම්පියුටර් කැල්කියුලේටර් එකක් වෙනවද? නෑ එහෙම වෙන්නේ නෑ. හරි ඔය උදාහරණ කිව්වේ මම අර සැර අඩු කරන්න. අපේ ගෙදර ඉන්න පුංචි බලුපැටියෙක් කියලා හිතන්න. හරි. ලොකු නෑ. හරි. පොඩි එකනේ. ඒතර බලුපැටියාගේ මානසික බලුපැටියාගේ බල්ලෙක්ගේ මානසිකත්වයට අපි මොන මානසිකත්වයද කියලා කියන්න වෙන්නේ? බලු මානසිකත්වය කියලා. <laughs> ඒකෙත් පුංචි එකක් ගැන මම කියන්නේ. පුංචි බලු මානසිකත්වය තාම ඒක වැඩිලා නැහැ. අන්න ඒ වගේ පොඩි මනසක් තියෙන කෙනා පාවිච්චි කරන්නේ සතුටු වීම සඳහා. එයත් සතුට වෙන්න හදනවා. නේද? එයාගේ මනස එයාට කියන සතුට වෙන්න ක්‍රමවගයක්. මොනවාද? එයාගේ මනස එයාට කියන සතුටින් ඉඳලා මේකයි කරන්න ඕනේ කියලා. ඉතින් එයා නිකන් අර පිස්සුවෙන් වගේ ඒ ටික තමයි කරන්නේ. ඉපදිච්ච සතා ඒ වැඩේ තමයි කරන්නේ. ඒක ස්වභාව ධර්මය. එයාගේ මනස එයාට කියන වැඩේ මොනවද? ඔව්. කැමති රූප ළඟට යන්න. එයා මට කැමති නම් එයා මගේ අස්සෙමයි ඉන්නේ. අපිටත් වැඩි යහපන් අපි කැමති අය අස්සෙම ඉන්නේ. එයා හැබැයි කැමති අය පිටිපස්සෙමයි ගිහලා ඉන්නේ. එහෙනම් කැමති රූප කැමති ශබ්ද කැමති ගන්ධ කැමති රස, කැමති පහස විතරක් නේ ආදරයටත් කැමති නැද්ද? එහෙනම් කැමති ධර්ම. එතකොට දැන් වැඩේ තේරෙනවද? නේද? අපි <laughs> අපි දෙගොල්ලම කරන්නේ එකද කියලා ප්‍රශ්නයක් එනවා. අපි දෙගොල්ලම කරන්නේ එකම දේද කියලා ප්‍රශ්නයක් එනවා. තිරසංගත සත්තු ගත්තහමත් එයාලා අම්මලා තාත්තලා ළඟ හැදෙනවා. ඒක අම්මලා ළඟයි හැදෙන්නේ. තාත්තා වඳුර ගන්න බෑ යාලට. අම්මලා ළඟ හැදෙනවා. ඒ කියන්නේ දෙමාපියෝ ළඟ හැදෙනවා. නේද? ඊට පස්සේ තනියම හොයාගෙන කන්න පුරුදු වෙනවා. වඳුරු රංචුවක් අරන් බලන්න. නේද? බඩේ ඉරිලා යන ටික දවසයි හොයා තනියම හොයාගෙන කන්න පුරුදු වෙනවා. වර්ගය බෝ කරනවා. කොහේ හරි ලගිනවා, මැරෙනවා. ඒ කට්ටියට උපතින් තියෙන අඳුමක් තියෙනවා. අපිට එහෙම එකක් නැහැ. ඒකද අපිට අඳුන් අඳින්න වෙලා තියෙනවා. සීතෙන් උස්නෙන් බේරෙන්න. යාළුට උපතින්ම දෙන්න කුකුල්ලුන්ට වගේ ගත්තා උපතින්ම රේන් කෝට් එකක් තියෙනවා. තෙමෙන්නේ නැහැ. අපිට හිතනකොට වැස්ස තෙමෙ තෙමින්නවා කියලා එහෙම එකක් නැහැ. ඒකෙන් වතුර බහලා යනවා. ඒ කටියට භාෂාවක් තියෙනවා කිව්වට. හරි. අවසාන ප්‍රතිඵලය කොහොම වුණත් ඉපදිලා සතුට හොය හොය ඉඳලා මැරලා යන එක. වඩු කුරුල්ලා වැඩට යනවා කියලා දන්නවද? එයා ලස්සනට ගයක් හදා ගන්නවා. උදේ නැගිටලා යනවා. කොහෙද යන්නේ? වැඩට යනවා. මොනවද එයා වැඩ? කෑම හොයන්න යන්නේ. අපිත් වැඩට යනවා. අපි මොකටද වැඩට යන්නේ? ආ කෑම හොයන්න. හරි එහෙනම් ඔයගේ සමාන්තරකම් දැනෙනවා. මොකක් හරි සමාන්තරකමක් තියනවාද කියලා දැනෙනවා අපිට ඔය විදිහට කල්පනා කරොත්. මෙන්න මෙතනින් වෙනස් වෙන්න ඕනේ. හරිද? ඊට වඩා එහා ගිය යම් වෙනසකටපත් වෙන්න ඕනේ. අන්න ඒ වෙනසටපත් වීමක් අපිට දැනෙන්න ඕනේ. නැත්තම් මේකේ තෘප්තිමත් බවක් නැහැ. නුවණ තියෙන මිනිස්සු කල්පනා කරනවා මේ ජීවිතයේ මේකද? මීට එහා ගිය තැනක් තියනවාද කියලා කල්පනා කරනවා. හරි? බාහිර ලෝකයේ තියෙන වස්තුන් මට ඕන හැටියට එකතු කරලා මට ඕන හැටියට පවත්වාගෙන සතුටු වීම කියන එක කවදාකවත් ස්ථිර වෙන එක නෙවෙයි. ඊටාම తాවකාලික සතුටක් විතරයි ඒක. දැන් බාහිර ලෝකයෙන් සතුට හොයන්න බැයි නම් අපිට වෙන පැත්තකට අවධානය යොමු කරන්න වෙනවා. මේක හරීම මේකේ තව ඛේද වාචකයක් තියෙනවා. මම ඒක කියන්නද? ඒක ඛේදනීය මම මම දකින හරීම ඛේදනීය දෙයක් අපිට ඒක තේරෙන්නේ නැහැ. හරි? ඒ ගැන අපි කල්පනා කරන්න තියෙන දේ තේරෙන්නේ නැත්නම් කල්පනා කරොත් ඒක තේරෙනවා. මම සතුට මගේ හිතේ සතුට හොයා ගැනීමනේ මගේ හැම වෙලේම අරමුණ. ඒ සඳහා මට යමක් ඕන වෙනවා. එක පාට මට හිතෙනවා අහවල් જાති වාහනයක් ලැබුණොත් මට සතුටින් ඉන්න පුළුවන්. ඒ වාහනේ නැත්තම් මට දුකයි. දැන් දුකයි. දැන් ඒකින්ද මම මොකද කරන්නේ? මම බලන්න මේ ඛේදනීය தත්ත්වය මොකද්ද කියලා. ඒකින්ද මම කොහොම හරි කරලා ඒ જાති වාහනයක් ගන්නවා. මොකටද ගන්නෙ? ඒකෙන් තමයි මට සතුට තියෙන්නේ. ඒක ගියොත් තමයි මට දැන් මේ වෙන වාහනෙකුත් තියෙද්දි. කියන්නකො. නේද? දැන් මේ යන්න එන්න අපහසුකමක් නෙයි. දැන් මේ මොඩල් එක ඕන වෙලා තියෙන්නේ. හරිද? ඒතර මම ඒක ඒක කොහොම හරි ගන්නවා සතුට වීම සඳහා කියලා. දැන් ගත්තම සතුටුද නැද්ද? දැන් හරි සතුටුයි. හරි දැන් හරිනේ දැන් ඕක නෙවුණුනේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි මේ සතුට තියෙන්නේ කොච්චර දවසද? කොහොමද අපි හොඳට බලන්න ගත්ත දවස් දෙකේ තුනේ වෙන ප්‍රශ්නයක් ආවමත් හිත නිකන් ඒ වෙන ප්‍රශ්නයකට ප්‍රශ්නයක් නෑ මොකද මේ වාහනේ ගත්ත හින්දා තියෙන සතුට තියෙනවා. ඊට සතියක් විතර ගියාට පස්සේ වෙන ප්‍රශ්නයක් ආවම මම දුවගෙන ගිහලා වාහනේ දිහා බලනවා. එතකොට අර ප්‍රශ්නේ අඩු වෙනවද? නෑ. ඊට පස්සේ සතුටකුත් නැහැ දුකකුත් නැහැ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා අර වාහනේ රකින්න ඕනේ ඇයි ඒ වාහනේ නැති වුණොත් දුකයි මම දැන් උන රකින්න එකක් තියෙනවා දැන් හරි ඒ වගේ ඊට පස්සේ එතන දැන් මෙන්න මේ දෙයකින් මේ දෙයෙන් තමයි මට සතුට වෙන්න පුළුවන් කියලා ඊට පස්සේ මම ඒක හඹාගෙන යන්න ඕනේ හඹාගෙන ගිහලා ඒක ළඟා කරගන්නකම් දුකයි ලං කරගත්ත ගමන් සතුටුයි මං කිව්ව ඛේදවාචකය තමයි අපි සතුටු වෙන්න ලං කරගන්න වස්තුව තියෙද්දිම අපිට සතුට නැති වෙනවා කියන එකයි මට මේ කියන්න ඕනේ. බලන්න ජීවිතේ එහෙමද නැද්ද කියලා. සමහරවිට අපිට හිතෙනවා අහවල් කෙනාව විවාහ කරගත්තොත් තමයි මට සතුටෙන්ම ඉන්න පුළුවන් කියලා. හරි එහෙම හිතලා විවාහ වෙච්ච අයගෙන් මම අහනවා කොහොමද විවාහ වෙලා ටික දවසක් ගියාට පස්සේ. නේද? ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ මොකද්ද? ඊට පස්සේ දකින්නකොට එහෙම සතුටක් නැහැ. හැබැයි නැති වුණොත් දුකක් දැන් ආරක්ෂා කරන්න වෙනවා. ඊට පස්සේ මට දරුවෙක් ලැබුණොත් තමයි සතුටෙන්ම ඉන්න පුළුවන් කියලා හිතෙනවා. ඊට පස්සේ කොහොම හරි දරුවෙක් ලබා ගන්නවා. දරුවෙක් ලබා ගත්තට පස්සේ ඉතාම සතුටුයි. ඊට පස්සේ එයාව දැක්කහම ඇති සතුටක් නැහැ. එයා හින්දා දැන් සතුට උපදින්නේ නැහැ. එයාව එක එක විදිහට සරසන්න වෙනවා සතුටු කරන්න. හරිද? නමුත් හැබැයි නැති වුණොත් ලොකු දුක. අපි සතුටු වෙන්න කියලා මේ ලෝකේ එකතු කරගන්න දේවල් හින්දා අපිට තියෙන සතුට නැති වෙලා යනවා. හැබැයි ඔක්කොම රකින්න වෙනවා. හවුද නැද්ද? ඇයි? නැත්තම් ඒවා හින්දා දුකක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ ස්වභාව ධර්මය තුළ අපි යමක් ග්‍රහණය කරගත්තොත් සතුට වෙන්න කියලා මේ ස්වභාව ධර්මය අපිට දෙන දඬුවම. හා. ඔහේ මගේ දේවල් වලින් සතුට වෙන්න වෙනම කැලලක් වෙන් කරගත්තා නේද? දැන් ඔහෙට සතුට නෑ. එහෙනම් දැන් ඉතින් රකින්නවා මේක. රැක්කේ නැත්නම් ඔහෙට ලොකු දුකක් දෙනවා. කියලා අන්න ඒ වගේ නිකන් නේද මම ඒ විදිහට තේරෙන්න හරි කවුරු හරි කෙනෙක් අපි මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න හැදුවොත් අපිට දඬුවමක් විදිහට කියනවා මෙයා හැමදාම දැන් බලා ගන්න ඕනේ නැත්නම් ඔය මම ලොකු දුකකටපත් කරනවා කියලා. ඒ වගේ නේද ජීවිතේ මොකද කියන්නේ ලොකු ගැටලුවකට මැදි වෙනවා අපි වයසට යන්න යන්න යන්න යන්න යන්න යන්න දුක් ඇති වෙන වස්තු ගාන අඩුද වැඩිද ඒකින් දා මිනිස්සු වයසට යන්න යන්න යන්න යන්න මූණවල් ඔක්කොම එල්ල ගන්නවා අමාරුවෙන් ජීවත් වෙනවා නේද ලොකු පීඩනයකින් ජීවත් වෙනවා මේ ඔක්කොම ඇයි ගොඩක් දේවල් අල්ලගෙන තියෙන්නේ හරි ඉතින් මේ වගේ තේරුමක් නැති මහා ඛේදනීය තත්වයක් තියෙනවා අපේ ජීවිතවල. දැන් මොකද කරන්න කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර බලපැටියට වැඩිය වෙනස් වෙන්නත් ඕනේ. මේ ප්‍රශ්නේ විසඳ ගන්නත් ඕනේ. එතකොට නේද? දැන් ආයෙ මම මතක් කරනවා ඔක බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඔහොම නේ මිල්හ සුඛං කියලා. ඒක මම මතක් කරන්න මොකද නැත්තම් මාත් එක තරහවේ අපි නේද පල්ලෙහාට දැම්මා කියලා. නෑ මටත් එක කියලා මම කිව්වා ඒ කතාව. මිල්හ සුඛං කියන්නේ අසුචි සැපය කියලා. පංච උපාදානස්කන්ධයෙන් ලබන්නා වූ සැපය ඇයි ඒකට එහෙම දේශනා කරේ? ඒක දුකටම හේතු වෙන හින්දා. අසුචි සැපය තියෙන්නේ කාටද? ඌරන්ට, ඊරියන්ට. ඒක නේද අපිට අසුචි ගොඩක් දැක්කහම ඒ පා වෙනවා දැක්කහම නමුත් ඌරෙකුට ඊරියෙකුට උදේ පාන්දර අසුචි ගොඩක් දැක්කොත් සුබ දෙයක් දැක්කා, හොඳ දෙයක් දැක්කා, සතුටු දෙයක් දැක්කා කියලා තමයි සිතුවිලි ඇති වෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා මේ පංච උපාදානස්කන්ධයේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අද අපිට ඒක තේරුනේ නැහැ කොහොම නමුත් කමන්නේ දැන් කල යුතු දේ ගැන අපි පොඩ්ඩක් කතා කරමු කල යුතු දේ තියෙන්නේ අපේ හිතේ සතුට උපදවා ගත හැකි අපේ අරමුණ සතුටනේ සතුට උපදවා ගත හැකි දොරටු හතක් තියෙනවා විවර කරගන්න පුළුවන් විවර කරගන්න පුළුවන් ඒ දොරටු හත ගැන තමයි අපි පසුගිය සතියේ කතා කරේ ඒ දොරටු හතට කියනවා සප්ත විසුද්ධිය කියලා කෙලෙස් වලින් කිලුට වෙන්න කිලුට වෙන්න කිලුට වෙන්න හිතක ඇති වෙන දුක් ප්‍රමාණය වැඩි. පංච උපාදානස්කන්ධය ග්‍රහණය කරගන්න ග්‍රහණය කරගන්න සිතක ඇති වෙන දුක් ප්‍රමාණය වැඩි. වැරදි කරන්න කරන්න කරන්න කරන්න ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යචාර, මුසාවාද, විසුනාවාද, පරුසාවාද ආදී ඒවා ඔක්කොම කරන්න කරන්න කරන්න කරන්න කරන වෙලාවට සතුටුයි. ඉතාලා తాවකාලික සතුටක් තියෙනවා. දන්නවද අපි සීල් කඩන්න නැතුව ජීවත් වෙන්න කියලා කිව්වොත් ඇයි බැරි? අර පරණ ප්‍රශ්නමයි එන්නේ. මම හිතා කෙටියෙන් ටිකක් වේගෙන් කියන්නම්. මම හිතන්නේ මේ ටික නැත්තම් වෙලා අපිට මදි වෙන හින්දා සතෙක් මරන්න ඕනේ නැහැ කියලා අපිට හිතෙන්නේ ඇයි? මදුරුවෙක් මගේ කන වටේ කරකිනකොට නිදාගන්න ගිහලා මට දුකයි. නේද? මල කරදරේ කියලා දුකයි. හරිද? ඒ දුක ඇති වෙනකොට මගේ හිත මට කියනවා ඔය දුක නැති කරලා දාන්න කියලා. ඒ දුක මට දරා ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි හින්දා මම මොකද කරන්නේ? ඒසරක් දෙසරක් උත්සාහ කරනවා මේවා මරලා දාන්න. මරපු ගමන් අතට පළවෙනි සැරේ දෙවෙනි සැරේ බැරි වුණා කියලා හිතනකොට තවත් දුකයි එතකොට. නේද? මල කරදරේ මේක අහු වෙන්නේ නැහැ. කන වටේ තමයි කරකන්නේ. කකුලට කකුල කාලා ගියා නම් මොකද වෙන්නේ? නේද කියලා හිතෙනවා. ආය කන වටේ කරකනකොට මෙහෙම කරලා අහුවෙච්ච ගමන් අතට සීතලට දැවුනහම මොකද හිතට? <laughs> සතුටුද නැද්ද? ඒක තමයි. හොරකම් හොර වස්තු දැක්කහම මිනිසුන්ට ඉන්න බැරි තරම් ඇතුළාන්ත දුක් ඇති වෙනවා. ඒක අපි දන්නේ නැහැ. ඒක නිසා ලංකාවේ දේශපාලනය ගැන අපිට හරියට තරහ යනවා. තරහ ගන්න එපා. ඒකට හරි අසරණයි. ඇයි අසරණ? හොර වස්තු යාලා අපිට වගේ අපි වගේ නේ ලොකු ලොකු හොර වස්තු දකින්න. දැක්කම යාලා ඉන්න බෑ. ඉන්න බෑ ලොකු කැක්කුම් එනවා. හරිද? එතකොට ඒ කැක්කුම ඒ රිදිල්ල දරා ගන්න බැරි හින්දා ඒක මේ ස්වභාව ධර්මයේ තියෙන ක්‍රමය. හරිද? ඒක දරා ගන්න බැරි හින්දා මොකද කරන්නේ? හොරගම් කරගන්නවා. හොරගම් කරගත්තා? හ්ම්. දැන් සතුටුයි. හරි ඊට පස්සේ මේ પરම්පරාවටම ඊළඟ પરම්පරාවටත් හොරගම් කරනවා. ඊළඟ પરම්පරාවට තොරගම් කරන්න. ඉතින් ඒක තමයි தත්ත්වය. කාමයේ වර්ධව හැසිරෙන්න අවශ්‍ය පරිසර සකස් වෙනකොට මිනිසුන්ට හරි අමාරුයි. ඉන්න බෑ දුකයි. අතුලාන්ත දුකක් ඒ තියෙන්නේ. ඒක නැති කරගන්න එයා වෙන ක්‍රමයක් දන්නේ නැහැ. ඒකෙන්ද මොකද කරන්නේ? වැරද්ද කරනවා. හැබැයි කරපු ගමන් හරි සතුටුයි. හැබැයි පස්සේ එන්නේ මොනවද? පොලිත් එක්ක විපාක සහ චිත්ත පීඩා දුක් ගොඩක් එනවා. එතකොට පංචශීලයේ කැඩෙන හැම අවස්ථාවකම සීල් කඩන හැම වෙලාවකම මේ බලන්න පරුස වචන කියන්නකො කවුරු හරි මට පරුස වචනයක් කියනවා දැන් මට සතුටුයි දුකයිද? මගේ අතුලට දැන් දුකයි. අයි පරිස වදනේ අහපු ගමන් මෙහෙ මොකද වෙන්නේ? නිකන් රත් වෙනවා වගේ දැනෙනවා. දැන් මම ඒක නැති කරගන්න මොකද කරන්නේ? මට වෙන ක්‍රමයක් නැහැ. ඒක කියන්නේ අසරණයි කියලා. මට වෙන කරන්න ක්‍රමයක් නැහැ. මගේ මනස මට කියන්නේ මොකද්ද? බයිනවා අනිත් පැත්තට කියනවා. එතකොට මම එකපාරටම බැනලා දානවා. බැනපු ගමන් මට සතුටුයි. ඉතින් බැනගන්න බැරි වුණොත් බලන්න ඔය හොයාගන්න පුළුවන් උදේම කවුරු හරි මට බැනලා ගියා. දැන් වැඩ ඇරිලා අපේ ගෙවල් ළඟින් යනවා. කියලා මම දන්නවා. දැන් මම මොකද කරන්නේ? මුර දාගෙන ඉන්නවා. කවුරුහරි හම්බුනොත් කියනවා මට මෙහෙම කියලා ගියා. එනකම් තමයි ඉන්නේ. නේද? මෙතනින් යනකම් මට මේ ටික කියනකම් ඉවසිල්ලක් නැහැ කියනවා. කියනකම් අපිට තේරුන්නේ නැහැ අපේ හිත දිහා අපි බැලුවේ නැහැ. ඒ කියන්නේ සිල් කඩන්නේ, පරුස වෙන්නේ, වැරදි කරන්නේ දුක් දරාගන්න බැරි හින්දා. ඒකින්ද මේ පරිසරය සකස් වෙනවා අපි ලොකු ගැටලුවකට පත් වෙනවා. දැන් බලන්න එහෙම ඉන්න අපිට ඔන්න අපි බුදුරජාන් වහන්සේගේ ධර්මය අහනවා. ධර්මය අහලා තීරණයක් ගන්නවා. දැඩි තීරණයක් ගන්නවා මම ප්‍රාණඝාත කරන්නේ නැහැ, අදත්තාතන කරන්නේ නැහැ, කාමයේ වරද වැසෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, සුරාපානය කරන්නේ නැහැ කියලා ඔය තීරණය ගන්නවා මම කොහොම හරි රැකෙනවා කියලා. එහෙම තීරණය ගත්ත පමණින් ඉන්න පුළුවන්ද? බැහැ. කැඩෙනවා. කැඩුනත් මෙයා දැනගන්නවා මේ විපාක තියෙනවා කියලා නැවත නැවත නැවත නැවත සමාදම් වෙනවා. ඒක රකින්න අවශ්‍ය කරන මානසිකත්වය සකස් කරගෙන කොහොම හරි රකින්න ගත්තොත් ටික දවසක් යනවා ඕනම දෙයක් අමාරුවෙන් කරන්න ගත්තොත් ලේසියෙන් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවද නැද්ද නේද ඒක අපිට හොඳටම පැහැදිලි ඔය දුක් කියන එක නැති වෙන හැටි මේක මේ සබ්බාස සූත්‍රයේ තියෙන ආශ්‍රව අයින් කරන එක ක්‍රමයක් තමයි අදිවාසනයෙන් වාසය කිරීම කියන එක හරි ඒ අනුව යමින් මම මේ සිල් රකින්න පුළුවන් ක්‍රමයක් පොඩ්ඩක් කියලා දෙන්න හදන තව බොහෝ ක්‍රම තියෙන අතර වාරේ එක ක්‍රමයක් කියන්න යන්නේ මේ බලන්න පාන්දර නැගිටින්න බැරි එක්කෙනෙකුට අපි පාන්දර හැරවනවා. හැරවලා අහනවා මොනවද දැනෙන්නේ? එයා මොනවා කියයිද? මගේ ශරීරය රිදෙනවා, මගේ හිත රිදෙනවා, දෙකම රිදෙනවා යාට. හරි, කයත් රිදෙනවා. ඇත්තටම කය දුක් වේදනා යනවා, සිතේ දුක් වේදනා යනවා, හරි අමාරුයි. හැබැයි අපිට අපි යාට නිදා ගන්න දෙන්නේ නැතුව කොහොම හරි කෙලින් කරලා තියාගන්න. හරි. එදා දවසේ තියාගන්න. දෙවෙනි දවසෙත් ඇහැරෙනවා පාන්දර. එදාත් අහන යාගෙන් ඔයාට මොනවද දැන් දැනෙන්නේ? එතකොට එයා කියනවා රිදෙනවා කියලා. අමාරුයි කියලා. ඒත් තියාගන්න. ඔහොම දවස් 5ක් 6ක් එක දිගට යාව ඇහැරවලා ඒ වෙලාවටම පාන්දර තියාගත්තොත් දවස් 10ක් විතර යනකොට මොකද වෙන්නේ? එයා පාන්දර ඇහැරෙව්වහම එයාගෙන් අහපුවා මොනවා කියලාද? අර රිදීම් අඩු වෙනවද නැද්ද? හිතේ රිදීම් අඩු වෙනවා. කය රිදීම් අඩු වෙනවා. හරි දවස් 15ක් විතර ගියාට පස්සේ මෙයාට රිදීම් නැද එයා මලක් වගේ නැගිටිනවා. එකම සිද්ධියේදී පාන්දර නැගිටිනවා කියන සිද්ධියේදී දවස් 15කට ඉස්සෙල්ලා යා රිදීම් තිබ්බා. දැන් රිදීම් නැහැ. කොහොමද නැති වෙන්නේ? පුරුදු වෙලා. අන්න හරි. එහෙනම් යමක් පුරුදු වෙනකොට රිදීම් නැති වෙනවා. නේද? ඕක මූල ධර්මයක්ද නැද්ද? තියරි එකක්ද නැද්ද? කොහේ එකක්ද? අපේ මනසේ මූල ධර්මයක්. නේද? අමාරුවෙන් යමක් කරොත් අර කායික වේදනා, මානසික වේදනා අතුරුදහන් වෙලා දවස් 15ක් විතර යනකොට. ඕක යොදන්න බැයිද අපිට පන්සිල් වලට? මధుරවා වටේ කරකිනකොට අමාරුවෙන් දරාගෙන හිටියේ දුක් වගේ. නේද? දුක් දුක් දරා ගන්න බැරුවයි මధుරව මැරුවේ. හොර වස්තු දකින්නකොට දුක් දරා ගන්න බැරුවයි හොරකම් කරේ. කාමයේ වර්ධව හැසිරෙන පරිසරය හැදෙනකොට දුක් දරා ගන්න බැරි හින්දායි ඒක කරේ වැරද්ද කරේ. දැන් මෙයා දැනගන්නවා. හරි. අමාරුවෙන් දරාගත්තොත් අනිවාර්යයෙන්ම මට ලේසියෙන්ම වලකින්න පුළුවන් තත්යකට මාවපත් වෙනවා කියන මූලධර්මය දන්න අය. ඒක දැනගෙන මොකද කරන්නේ? එක දිගට වීරයක් ගන්නවා දවස් ගාණක් එක දිගට වීරයක් ගන්නවා සිත සමාදන් වෙලා. මම අහනවා අපේ පින්නන්ත අයගෙන් අනිවාර්යයෙන්ම පහසෙන්ම සිල් රකින්න පුළුවන් තත්යකට එනවද නැද්ද? ඔය ඇබ්බැහි වීම කියලා කියන්නේ ඇබ්බැහි වීම කියලා කියන්නේ මද්ද්‍රව්‍ය වලට එහෙම ඇබ්බැහි වෙච්ච අය ඒක නැතුව බැරිකමනේ තියෙන්නේ. එයාලා එක දිගට යම් කාලයක් මේක පුහුණු කරොත් ඇබ්බැහිය නැති වෙලා යනවා. ඇබ්බැහිය කියන්නේ නැතුව බෑ කියන්නේ මොකක්ද? රිදෙනවා. එන කායික මානසික රිදීම් තියෙනවා. එතකොට නිදා ගන්නට දැන් ඔය ටෙලිෆෝන් එක අයින් කරන එකත් බලන්න ටෙලිෆෝන් එකකට ඇබ්බැහි වෙලා සමහර කට්ටිය. ඒ ඇබ්බැහිම එතකොට දැන් මේ දැන් මේ විවේකය චුට්ටක් විවේකයේ ඉන්න වෙලාවක මෙතන තියෙන ෆෝන් එක ගන්න නැතුව ඉන්න බෑ. ඇයි රිදෙනවා. ඒක ඇබ්බැහියක්. හරිද? ඒක පුහුණු කරන්න ඕනේ. පුහුණු කරපුවාම ටික දවසකින් කිසිම ගාණක් නැතුවලා. එහෙනම් මම අහනවා සිල් රකින්න නෙවෙයි සිල් රැකෙන தත්වෙට අපේ හිත අඛණ්ඩව හැබැයි එක දිගට පුහුණු කරොත්පත් වෙන්න පුළුවන් දෙයිද? ඒකත් එක හරි අපූර්ව පරිවර්තනයක් වෙනවා. හරිද? හරි අපූර්ව පරිවර්තනයක් වෙනවා. මේ පරිවර්තනය තමයි බලන්න අපේ මනසයි පරිවර්තනය වෙන්නේ. මං කියන හින්දා පිළිගන්න එපා මේක. එකක්වත් වැරදි කරපුවාම පීඩන තියෙනවා. නේද? ඇත්තටම වැරදි කරන අය ඒ මොහොතේ සතුටු වින්දර ඒකත් එක්ක ලොකු පීඩිත තත්ත්වයකටපත් වෙනවා. වැරදි වලින් Taman නිදහසේම අයින් වෙනකොට. හැබැයි අර දත් මිටිකාගෙන අයින් වෙනකොට නෙවෙයි. ටික දවසක් යනකොට මේ නිදහස දැනෙන්නේ. පළවෙනි දවසේ නැගිටින්න බැරි එක්කෙනා හරි අමාරුවෙන් ඉන්නේ. එයා හරි අපහසුයෙන් ඉන්නේ. හැබැයි දවස් 15ක් විතර කියලා පුරුදු වුණාට පස්සේ නැගිටිට පස්සේ මලක් වගේ ඉන්නේ. හරි දන්නේ ඒ වගේ ඉබේම පන්සිල් ටික රැකෙනවා දැන්. කැඩෙන්නේ නැහැ. එයාට පුළුවන් කිසි හොඳට ඉවසලා නැගිටලා net එකක් දාගෙන මදුරුවා මරන්න නැතුව ඒ වෙන වෙන විදිහකට අදාළ විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. මරුවා කියලා කවදාකවත් ඉවර කරන්නවත් බෑ. නේද? ඉතින් ඒ වගේ මෙයාට දැන් ඇත්තම කියන්න බලන්න අපි සිල් රැකෙන தත්ත්වයටපත් වෙනකොට වැරද්දක් වෙන්නේ නැති தත්ත්වයට තමන්ගේ ජීවිතේපත් වෙනකොට ලොකු සතුටක් උපදිනවද නැද්ද හිතේ? ඒකට කියනවා ප්‍රමෝදය කියලා. ඒකට කියනවා දුර්වල ප්‍රීතිය නැත්නම් ඒකට කියනවා ප්‍රමෝදය කියලා. මෙන්න මේ එන්න ඒ සතුට හරිද එන්න ඒ සතුට සාමාන්‍ය ජීවිතයේ අපි විඳින සතුටට වඩා ගොඩක් වැඩි. ඒක උපදින්නේ අනිත්‍ය මත රඳා පැවතිච්ච සතුටක්ද ඒක? නෑ. දෝරේ ගලාගෙන යන උල්පතකින් ගලන වතුර වගේ මේක ඇතුළෙන්ම එන්න යන සතුටක් ඒක. හරිද? ඒක කාටවත් උදුරන්න බෑ. දන්නවද ඔය සතුට පුළුවන් නම් උපදවා ගන්න මේකට දවස් 20ක් 21ක් විතර ඕනේ. උපරිම මාසය කියන්නකෝ. මාසයක් දැඩි අදිස්ථානයකින් සිල් රැකලා පරුස වචනයක්වත් කාටවත් කියන්නේ නැහැ කියලා පුළුවන් නම් දැඩි අදිස්ථානයක් කරගෙන ඉස්සෙල්ලාම අමාරුයි. කැඩෙනකොට කැඩෙනකොට කැඩෙනකොට නැවත වාරයක් නැවත වාරයක් උත්සාහ කරලා අර දුක් දරා ගන්න පුරුදු වෙලා ඒ දුක නැතරම නැති වෙනවා. දැන් දුකක් නැතුව එයාට සිල් රකින්න පුළුවන් වෙනවා. මේක සාමාන්‍ය දවස් 20කින් 25කින් උපරිම මාසයකින් පුළුවන් කරගන්න. දැන් මේ වෙනස් වෙන්නේ මොකද්ද? සිත දැන් සිතේ උත්තරීම සතුටක් එන්න පටන් ගන්නවා. හරිද වෙනදා වින්ද නැති සතුට හිතට නබරුවක්වත් කියන්නේ නැතුව හිටියාම සත්‍යවාදීව ජීවත් වෙලා මාසයක් දැන් වයස මාස කීයද කියලා බලන්නකො නේද අපේ වයස අවුරුදු 40යි නම් මාස 480ක් අවුරුදු 50යි නම් මාස 600ක් ඉතින් 600ක් හිටපේකේ මාසයක් ඔය විදිහට හිටියොත් මොකද වෙන්නේ කෝකටත් කියලා නුවණ තියන අය එහෙම ඉඳලා බලනවා එහෙම ඉඳපුවා මොකද වෙන්නේ යාට ලොකු සතුටක් එන්න පටන් ගන්නවා ඒකත් එක්ක සිද්ධ වෙන අභ්‍යන්තර පරිවර්තනය මම මේ කියන්න හදන්නේ. මේක පෙර වින්දේ නැති සතුටක් මේක අනිත් පැයට අයින් කරන්න බැරි එකක්. බාහිර ප්‍රශ්නාවත් මේක ඇතුලෙන් එන්න පටන් ගන්න මහා වේගවත් සතුටක් ඒක. ඒකට කියනවා ප්‍රීතිය කියලා. ඒක දුර්වල ප්‍රීතිය ප්‍රමෝදය කියලා කියනවා. හොඳයි දැන් බලන්න වෙන දේ. අපි කැමති කෑමක් තියෙනවා. අපි තමු කැමති චොක්ලට් జాතියක් තියෙනවා කියලා. කට්ටිය කියනවා දැන් ඔකට තියෙන ආසාව මට අතාරින්න කියලා. මම උපරිම උත්සාහ කරන මේ චොක්ලට් තියෙන ආසාව අතාරින්න බෑ. හරි දැක්කහම ඉන්නම් බෑ. ඉතින් එහෙම තමයි. හැබැයි මට ඊට වැඩිය ගොඩාක් රස, ඊටාත්ම රස ඊට වැඩිය ගොඩාක් ප්‍රණීත හොඳ චොක්ලට් జాතියක් හම් වෙනවා. කවුරු හරි මට ගෙනත් දෙනවා. දැන් ඒක මං කාලා බැලුවා. ඒක කාපුවම සතුට වැඩි එකනේ තියෙන්නේ. නේද? රස වැඩි හින්දා සතුට වැඩි. දැන් අර පරණ චොක්ලට් එක තිබ්බ කැමැත්ත නෑ. ආන් ඒක නිකම්ම අයින් වෙලා. ඇයි ඒ? ඊට වැඩි හොඳ එකක් හම්බෙච්ච හින්දා. ප්‍රාණඝාත කරලා අදත්තාදාන කරලා කාමමිත්‍යාචාරය ආදී කරලා සහ ඇහැ ගන්නාසේ දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් වලට කැමති දේවල් ලං කරගෙන අර කර්කස සතුටක් විඳ විඳ හිටිය කෙනාට. ඒක කර්කස සතුටකයි පොඩ්ඩක් නැති වෙනවා ඒක. හරිද? එහෙම මේ නිකන් කර්කස ඕලාරික නිකන් හලු හරිය නිකන් අර ගැස්සෙන වාහනයක යනවා වගේ කියන හරිම අමාරුයි. නමුත් ඉතින් යන්න බෑ. එතන යනකොට තියෙන පොඩි සැපයක් තියෙනවා වගේ කර්කස සතුටක් විඳ විඳ හිටිය කෙනාට හොඳ සුපෝපභෝගී සතුටක් හම් වෙනවා. ඒ මොකද්ද? සිල් රැකලා. ඒක දැන් ඔප්පු වෙලා හමාරයි සිල් රැක්කහම කොහොමද සතුට උපදින්නේ කියලා. අන්න ඒ සතුට විඳ කෙනෙකුට මේ කියන කෙනෙකුට නෙවෙයි. ඒක විඳ කෙනෙකුට අර පරණ සතුටටද හිත ඇලෙන්නේ අලුත් එකටද හිත ඇලෙන්නේ. අන්න බලන්න දැන් වෙන්නේ අලුත් එකට හිත ඇලෙනවා. හරිද? එහෙම වුණාම අර අලුත් චොක්ලට් එක ඉල්ලනවා වගේ හැම වෙලේම පරණ එක වගේ නෙවෙයි. දැන් මේකේ පොඩි පරිවර්තනයක් වෙනවා අපේ හිතේ. මොකද්ද වෙන පරිවර්තනය? අපේ සිතම අපේ මානසිකාරයම අපිට සිල් කඩන්න දෙන්නේ නැහැ. දැන් එහෙම නැහැ. දැන්ට සාමාන්‍ය පුද්ගලයාට තියෙන්නේ මේ මානසිකාරයට හැම වෙලෙම කියන්නේ මොකක් කරන්න කියලාද? බොරුවක් කියලා සේප් වෙලා ඉන්න. හරිද? හොරකම් කරලා ජීවත් වෙන්න. අද කාමයේ වර්ධව හැදිරෙන්න. සත්තු මරන්න කියලා එහෙම කරලා සතුට වෙන්න කියලා කියන්නේ. ඒ හින්දා තමයි අපි ඒකට මොන හරි කරලා පෙළඹෙන්නේ. හරිද? පරුස වචන කියන්න කියලා කියනවා අපි. කවුරු හරි බයිනකොට පරුස වචන කියන්න කියනවා. හැබැයි අර විදිහට පරිවර්තනය කරගත්තට පස්සේ එහා පැත්තෙන් මට බයිනකොට මේ පැත්තෙන් මට එන සංඥා මොකක්ද දන්නවද? වෙනස් වෙලා අපේ හිත. හොඳින් කතා කරන්න ඕක හැම වෙලේම. පරුස වෙන්නේ නැතුව තමන් පරුස වෙන්න එපා. හරිද? අවශ්‍ය නම් හයියෙන් කතා කරන්න. ඒ අවශ්‍ය නම් හයියෙන් කතා කරන්නේ මෛත්‍රියෙන් යුක්තව. පාලනය කර ගැනීම සඳහා කරුණාවෙන්මයි. හරිද? අන්න එහෙම සංඥායන පටන් ගන්නවා. මේ පරිවර්තනය අපේ ජීවිතේ සිද්ධ වුණොත් අපේ මනස අපිට සිල් කඩන්න දෙන්නේ දැන් දැන් සසර ජීවිතේම මහා අනතුරකට වැටෙන්න තිබ්බ සිල් කඩකට ජීවත් වෙන ජීවිතේ ආරක්ෂකයා බවට පත් වෙලා තියෙන්නේ කෝකද? තමන්ගෙම මානසිකාරය. ඒ ඒ මානසිකාරයක් හදලා. ඒ මේ තියෙන මානසිකාරය වෙනස් කළා. හරියට නිකන් අර මොකද්ද කම්පියුටර් එකකට අලුත් software එකක් දැම්මා වගේ. හරි දැන් වැඩ කරන්නේ ඒකේ හැටියට වැඩ කරන්නේ. මේක ඒ කියන්නේ අපේ මේ මානසිකාරය ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මම එහෙම කිව්වට තරහ වෙන්න එපා. බණට ගැලපෙන්නේ නැති වුණාට තේරෙන්නයි මම එහෙම කිව්වේ. මේක අලුතෙන් ෆෝමැට් කරන්න පුළුවන්. එතකොට වැඩ කරන්නේ ඒ විදිහට. හරිද? ඒයි දැන් කලින් සිල් කඩන්න කීකේ තල්ලු කරපු එක දැන් සිල් රකින්න කීකේ තල්ලු කරනවා. විශාල සතුටක් උපදවා ගනිමි. හරි? දැන් ඒ සතුට විඳිනවා. මං අහනවා ඒ විඳිය හැකි සතුට අපේ ජීවිතය අරමුණ සතුටනේ. ඒ විඳිය හැකි සතුට මනුස්ස ජීවිතයක ඉන්න මිනිස්සෙකුට උපදවා ගත හැකි එකක්ද නැද්ද? හැබැයි ඒක විඳින්න නම් අරක එක සැරයක් උපදවාගෙන මේකට කණ්ඩ දෙන්න ඕන. අපේ හිතට මම කියන්නේ ඒක ආහාරයක් විදිහට දෙන්න ඕන. හිතට හිතට ආහාරයක් විදිහට ඒ සතුට විඳින්න දෙන්න ඕනේ. අර අලුත් චොක්ලට් එක කෑවොත් තමයි ඒකට ඒකට කැමැත්ත ඇති වෙන්නේ. දැන් මම අහනවා ඔය සතුට සියලු සතුටට වඩා වැඩිද නැද්ද? අනිත් සතුට වෙන දේවල් වලට වඩා වැඩි ඔය සතුට බලුපැටියාට තිබේද? බලුපැටියාට උපදවා ගන්න පුළුවන්ද? ඒ මානසිකාරයෙන් උපදවන්න පුළුවන්ද? බෑ. අන්න මම වෙනස් වුණා එහෙනම්. හරි මම පරිවර්තනය කරගත්තා. නමුත් මට උපතින් තිබ්බ වෙනම එකක්. ඒ සසර ස්වභාවයෙන් හින්දා. සසර ආපු හිත විතරක් තියාගෙන හිටියොත් අපි ජීවත් වෙන්නේ අර විදිහටමයි. ඒක පරිවර්තනය කරගන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලෙක විතරයි මේක පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ. පරිවර්තනය කරගත්තට පස්සේ පහසුවෙන් ජීවත් වෙන්නේ. ඉස්සෙල්ලාම සිල් රකින්න ගත්ත කෙනාට මූණ ඉල්ලගෙන සිල් රකින්න වෙන්නේ. අප්පෝ මොන කරදරයේද කියලා එපා වෙනවා. හරිද? පැවිදි වෙලා මුල් දවස්වල හරිද? පොඩි සායනාන්සලාට රැයට නොකා ඉන්න එක තරම් අමාරු දෙයක් තවත් නැහැ. හරි එපා වෙනවා. නමුත් ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ඒකෙන් ලැබෙන සුවය දෙයක් තරම් දෙයක් තවත් නැහැ කියලා දැනෙනවා. හරිද? ඇයි ඒ? කායිකව තියෙන පහසුව, මානසිකව තියෙන පහසුව, ආහාර හොයන්න උවමනාවක් නැති එක මේ වගේ කාරණා ගොඩක් තියෙනවා. ඉතින් මම කියන්නේ ඔන්න ඔන්න ඔය සතුට ජීවිතේ උපදවාගත දෙයක්. හැකි දෙයක්. හැබැයි ඒ සතුට වින්දත් සමහර වෙලාවට තරහ යන ස්වභාවය තියෙනවද නැද්ද? ආ තියෙනවා. නේද? ඒක තුලත් තරහ යන ගතිය තියෙනවා. ඊර්ෂ්‍යාව වෙන ගතිය තියෙනවා. ක්‍රෝධ වෙන ගතිය තියෙනවා. හරි සිල් කැඩුන් නැති වුණාට සිල් කැඩෙන මට්ටමටම ගිහිල්ලා නවතිනවා. හරිද? තරහ කියන දේ තුල තියෙන පීඩාව දැනගෙන අනුන්ගේ වැරදි හින්දා මම මොකට මේ තරහ විඳිනවාද කියලා අනුන්ගේ වැරදි හින්දා මං අනුන් කවුරුත් වැරදි කරන්නේ මම මේ විඳගන්නේ නේද දැන් මං හැමදාම කියන්නේ මේ රටේ තියෙන ප්‍රශ්න ගැන කවුරුත් කතා කරන්න කවුරුත් අවධානයෙන් ඉන්න හැබැයි තමන් පිච්චෙන්න එපා නේද අහක තියෙන කට්ටියක් වැරදි කරලා මෙන්න මේ දනියම් පිච්චෙනවා ගෙවල් වලටලා ප්‍රවෘත්ති බල බල පිච්චෙනවා අහවල් දෙයක් තේරෙන්නේ නැති පිච්චෙනක් ඒක නේද ඉතින් ඒකින්ද තනියම දැවෙන්න පිච්චෙන්නේ නැතුව ඒවට අවශ්‍ය කරන ප්‍රතිකාරමයක් කරන්න පුළුවන් නම් කරන්න. ඉතින් ඒ වගේ මේක හරි අපූර්ව ක්‍රමවේදයක්. මෛත්‍රිය වර්ධනය කරන කෙනෙකුට මෛත්‍රියත් එක්ක මිශ්‍ර වෙලා තරහ එන්නේ නැහැ. අසුබය වර්ධනය කරන කෙනෙකුට අසුබයත් එක්ක මිශ්‍ර වෙලා රාගය එන්නේ නැහැ. හරිද? මරණ සතිය වර්ධනය කරන කෙනාට ජීවිතය තදින් අල්ලා ගැනීම ඇති වෙන්නේ නැහැ. ඒතර ඒ වගේ අර සිතේ කෙලෙස් ධර්ම නූපදින විදිහට යටපත් වෙන විදිහට හිත හදන්න පටන් ගන්නවා ඊළඟ එක්කෙනා. එතනින් නවත්තන්න නැතුව. එතකොට මොකද වෙන්නේ? ගත කරන හැම නිමේෂයකම හිතා සුවදායක සිතුවිලි වලින් ඉන්න පුළුවන්. මේ මේ නිවන් දැකලා නෙවෙයි. හරිද? අන්න ඒ පළවෙනි එක තමයි පළවෙනි දොරටුව පළවෙනි සතුට උපදින දොරටුව තමයි අර කිව්ව සීල විසුද්ධිය කියන එක. දෙවෙනි එක තමයි ඔය අපි දැන් මේ මම කිව්ව සතර කමඨාන ආදී වැඩමින් භාවනාවක් ප්‍රගුණ කරමින් තමන්ගේ හිතේ යහපත් සිතුවිලි වැඩිලා එන විදිහට ඕනම පරිසරයක මෛත්‍රිය එන විදිහට හිත හදාගන්න පුළුවන්. ඕනම පරිසරයක අසුබය නැගෙන විදිහට හිත හදාගන්න පුළුවන්. ඕනම පරිසරයක අනිත්‍ය පසක් වෙන විදිහට හිත හදන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හිත සකස් කරගත්තට පස්සේ යා මේ පරිසරවල ඉන්නකොට එයාට කෙලෙස් වලින් හිත කිලුට වෙන්නේ නැහැ. ඒකට කියන විස්කම්බන ප්‍රහාණය කියලා. ඒ ගානට හිතපත් කරගත්ත කෙනෙකුට එක කුසල අරමුණක හිත නවත්තන්න පුළුවන්. වාඩි වෙච්ච වෙලාවක එක කුසල ආරම්භණයක හිත නවත්තන්න පුළුවන්. දැන් මගෙත් එක්ක කතා කර කර ඉන්න වෙලාවේ හුස්ම දැනුණාද? නෑ. හුස්ම දැනුනේ නෑ. මම ඒ දැනුනේ ඇතිව ගැන මෙහෙම ඇහුවා. මෙච්චර වෙලා දැනීම තිබ්බා දැනුනේ නෑ. හුස්ම දැනීම තිබ්බා දැනුනේ නෑ. එහෙමද? එහෙම වෙන්න පුළුවන්ද? දැනීම තිබ්බනම් දැනෙන්න ඕනද නැද්ද? එහෙනම් මෙච්චර වෙලා හුස්ම දැනීම තිබුණේම තිබුණේම නැහැ. ඇයි? විඥානයේ බැස ගැනීමක් නැත්නම් එතන හැදෙන්නේ නැහැ. මෙතන තියෙන කාය ස්පර්ශය විඥානය යෙදුනේ සෝතයට නැත්නම් මනසට ඒකින්ද මේක හැදෙන්නෙම නැහැ. එතකොට යම් විදිහකින් හිත සම්පූර්ණයෙන් එක අරමුණක නැවතුනොත් ඔය විස්කම්බන ප්‍රහාණය කියන තැනට එනකොට හිත සම්පූර්ණ ඒ කර්මයක නවත්තන්න බෑ ඒක මහා අමාරු දෙයක් නෙවෙයි. හරි පුහුණු කරන එක දිගට පුහුණු කරන කෙනෙකුට පුළුවන්. මෛත්‍රී සිතුවිල්ල හිත නවත්තන්න පුළුවන් වෙන කිසිම සිතුවිල්ලක් එන්නේ නැහැ. ලෝකෙම ගැන මෛත්‍රී සිතක නවතිලා. අන්න ඒ වෙලාව වෙනකොට කය දැනෙන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් විස්කම්බන ප්‍රහාණයෙන් උපරිමයක් කොට ධානා මට්ටමකටපත් වෙච්ච කෙනෙකුට කය දැනීම නැත. එහෙනම් අර හැරෙන්න ඕනද? පෙරලෙන්න ඕනද? අපි මතකයි පටන් ගත්ත තැන කායික දුක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායික දුක් වලින් යාත බෙදෙනවා මොහොතකට. හරිද? ඔන්න ඔය මට්ටමට ඕකට කියනවා පස්සද්ධිය කියලා. කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියලා කියනවා. ඔන්න ඔය මට්ටමට එනකන් කෙනෙක් දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතනදී උපදින සතුට දිව්‍ය ලෝක සැපයට වඩා සැපයක් කියලා කියනවා. අනිතක මේ අවස්ථාවේ කුසල අරමුණක හිත රැඳෙනකොට මානසික දුක් එන්නේ නැහැ. ඇයි? එතන තියනවාද මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තරහ මොනවත් නැහැ. ඒකෙම හිත රැඳිලා. ඒකද එන්න ඒ ලබන සුවය මහා සුවයක්. ඒ ඉන්න ඒ එවැනි තත්වයකට මනසක්පත් වුණාට පස්සේ පින්වත්නි කෙනෙකුට මේ භාවනාවෙන් අයින් වෙලා එළියට ආවම සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට හරි හැලිලා යයි වගේ සතුටකින් ඉන්නේ. හරි හිත පිපිච්ච මලක් වගේ. හරි හැම වෙලෙම සතුට ගලනවා. ඒකත් එක්ක මූණු පැහැපත් වෙනවා. හරියම ප්‍රබෝධයෙන් ඉන්නේ. කම්මැලිකම කියන මාත්‍රයක්වත් නැහැ. ඒක සාමාන්‍ය මනුස්සයා කොහොමද? වැටිච්ච තැන වැටලා ඉන්න. නැගිට ගන්න අමාරුයි, ඉඳගත්තුත් නැගිටින්න අමාරුයි, කතා කර ගන්න අමාරුයි. නේද ක්‍රියාශීලී නෑ මොකක්වත් නෑ. ඉතින් එහෙම ඉන්න කෙනා මෙවැනි තත්යකටපත් වුනම එයා ඉතා ප්‍රබෝධවත් කෙනෙක් බවට පත් වෙනවා. වෙහස වෙහස අඩු කෙනෙක් බවට පත් වෙනවා. මානසික සුවතායක තත්ත්වයකට පත් වෙනවා. ඒකට කියනවා චිත්ත විසුද්ධිය කියලා. ඒක දෙවෙනි දොරටුව. මේ අපිට ලැබිලා තියෙන ජීවිතේ ජීවිත අරමුණ සතුට කිව්වනේ. සතුට හොයාගන්න පුළුවන් තව දොරටුවක් වගේක් තියෙනවා. හරිද? එහෙම ඒවා තියෙනවා කියලා දන්නේම නැතුව සමහර අය ඉපදිලා මැරිලා යනවා. හරි. එහෙම ඒවා තියෙනවා කියලා දන්නේ නැහැ. ගවේෂණය කරලා නැහැ. තමන්ව ගවේෂණය කරලා නැහැ ඒකයි. ඉපදිලා මැරිලා යනවා. ඒ එහෙම ඉපදිලා මැරිලා යන අය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පොළොව යට ඉන්න පණුව වගේ කියලා. ඔන්න ආයෙ ප්‍රහාරයක් එල්ල කරනවාද මන්ද? මටත් එක්ක මටත් එක්ක නේද? මම ඒකයි මටත් එක්කම කියන්නේ. නේද? පොළොව යට ඉන්න පණුව වගේ කියන්නේ පොළොව යට ඉන්න පණුවා පොළොව ඇතුලේ ඉපදිලා පොළොවට ජීවත් වෙලා පොළොවට මැරලා යනවා මෙච්චර එළියක් තියෙන තැනක් මේ පොළොව උඩට આવොත් තියෙනවා කියලා දන්නේ ඒ වගේ ඔය දෙවෙනි දෙවෙනි දොර ඒක අරගත්තා කියලත් එතනින් නවතින ඒවා ආයෙ පිරිහෙන්න පුළුවන්. එතනින් එහාට තමයි වැඩ තියෙන්නේ. හරිද? ඔන්න ඔය ධ්‍යාන මට්ටමකට හිත නංවගෙන අන්න පංච උපාදානස්කන්ධයේ අත தත්ත්වය හොයාගන්න ditthi visuddhiya, කාංකා වේතන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය, අටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය ආදි වශයෙන් තියෙන මේ ක්‍රමවේද අපි පාවිච්චි කළ යුතු තියෙනවා. හරිද? මේවා ඔක්කොම ගැන මම මෙන්න මෙහෙම කියන්නම්. අපිට ලොකු වැඩක් තියෙනවා කරන්න බෞද්ධ විදිහට. බෞද්ධත්ව විදිහට අපි මේ බෞද්ධ ධර්මයේ අර්ථ දක්වගෙන තියෙන හැම වැරදි විදිහට. මොකක්ද වැරදි විදිහට කියන්නේ අන්දානුකරණය තමයි අපි ඉස්සරහට අරන් තියෙන්නේ. අතනින් ගිහින් පඳුරක් ගැට ගහ ගන්නකොට ඔක්කොම හරියයි. හරිද? ඊළඟට නේද මං කියන්නේ මේක නොකරින්ද කියලා නෙවෙයි මං කියන්නේ. අහවල් අහවල් පූජාතික තියන්න අහවල් පූජාතික දෙන්න අපි මේ දන්නේ බෞද්ධයෝ කියලා අපිට තියෙන අපි ළමයින්ටත් කියලා දෙන්නේ පූජාවල් තියන්න මේ බෝධි පූජා තියලා දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න අදුෂ්‍යමාන දේ ගැන මහා විශ්වාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අදුෂ්‍යමාන දේවල් නෑ නෙවෙයි දෙවියෝ නැතුව නෙවෙයි. පූජාවල ආනිසංස නැතුව නෙවෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන් තමන් සරණ කොට ගන්න, තමන් පිහිට කොට ගන්න, ධර්මයේ සරණ කොට ගන්න, ධර්මයේ පිහිට කොට ගන්න කියලා. දුර්ෂමාන බුදුරජාණන් වහන්සේගේ සරණටත් වැඩිය, දුර්ෂමාන මහා සංඝරත්නයේ සරණටත් වැඩිය පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් කරේ අන්තිමට තමන් තමන් සරණ කොට ගන්න, ධර්මයේ සරණ කොට ගන්න වෙන සරණ නැහැ කියලා. එහෙනම් ධර්මානුකූලව තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම හැරෙන්නට වෙන නේද අපි ධර්මයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ කාරණා ගවේෂණය කරලා විද්‍යාත්මකව හරිද මම කෙටියෙන් කියනවා නම් මෙහෙම කියනවා. දැන් අපි කාරණා දෙකක් කතා කරා. පළවෙනි කාරණාව සීල විසුද්ධිය ගැන මම කතා කරන්නේ. ඒක පිළිගත හැකිද නැද්ද? පිළිගත හැකි. මම අහනවා. ඒක පිළිගන්නේ. එහෙම කරොත් එවැනි සතුටක් උපදිනවමද නැද්ද? උපදිනවා. මං කියන හින්දාද කියන්නේ. දැන් මන්නේ කිව්වේ. නේද? මං කිව්වට මං කියන හින්දා නෙවෙයි කියන්නේ. ඒක සත්‍යයි කියලා තේරෙනවා. කාගේ පැත්තෙන් බලලා තේරෙන්නේ? මගේ පැත්තෙන් බලනකොට තේරෙනවා. අන්න ඒ ක්‍රමයට හිත නිවන දක්වාම යන මාර්ගය පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? හිත සියලු කෙලෙස් වලින් අයින් වෙලා ඥාන දර්ශන විසුද්ධියෙන් එහාට උපදින මාර්ගසිත උපදින දක්වාම මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒකයි මේ ධර්මයට කියන්නේ එහි පස්සික ධර්මය කියලා. හරි. නුවණ තියෙන මිනිස්සු කවදාකවත් අදෘශ්‍යමාන වැඩක් නැති Tamanට විනිවිද පේන්නේ නැති දේවල් පිළිබඳ විශ්වාසය තියන්නේ නැහැ අවශ්‍ය නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන් තමන් කොට සරණ කොට ගන්න හිතේ අත්නාව ඥානෙ තමන්ගේ තුලින් දකින්න. දැන් ඇත්තටම අපි මේ වෙලාවේ කරේ තමන්ගේ තුලින් දැකීම. නේද? සීල විසුද්ධිය ගැන තමන් තුලින් දැක්කා. චිත්ත විසුද්ධිය ගැන ගොඩක් දේවල් කිව්වේ නෑ මට ඒක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ditthi විසුද්ධියෙන් මොකද්ද වෙන්නේ කොහොමද සතුට උපදින්නේ කියලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. කාංකාවේතන විසුද්ධියෙන් මොකද්ද වෙන්නේ කියලා ඔය ක්‍රමයටම පැහැදිලි කරන්න පුළුවන්. ඒකින්ද අපිට විවෘත ධර්මයක් ලැබිලා තියෙනවා විද්‍යාත්මක ධර්මයක් ලැබිලා තියෙනවා භාවිතා කළ හැකි පාවිච්චි කළ හැකි ධර්මයක් ලැබිලා තියෙනවා නමුත් අපේ දරුවෝ පවා හිතාගෙන ඉන්නේ බුද්ධ ධර්මය කියන්නේ පොත බලලා ඒ එකක් ගන්න වැඩ කරපුවම ඇති. පොත් බලලා කරන්න පුළුවන් එකක් කියලා හිතාගෙන ඉන්නේ. ඒක විද්‍යාවක් කියලා දන්නේ නැහැ. ඒක පැහැදිලි ස්ථීර සැනසීමකට යන එකක් කියලා දන්නේ නැහැ. අනිත් එක ඒ හැමදේම පාවිච්චි කරන්න හිතාගෙන කොයි කාලයට වගේ ගියත් පස්සේද? අනාරේ 60ක් 70ක් වුණාට පස්සේ එතකොට අර වැඩේ බෑ. ඇයි බැරි? මෙයත් එක්ක සටන් කරන්න බෑ දැන්. අර කොන්ද කිරින් පියාගන්න බෑ භාවනාවක් කරන්න. ඒ සටන ඇති දැන්. ඊට පස්සේ තියෙන ඒ සටන. නේද 60 විතර පැන්නට පස්සේ තියෙන ඒ සටන. ඒ හින්දා තරුණ කාලේ මේ කාරණාව සිද්ධ කරගන්න ඇත්තටම ජීවිතේ නිවැරදි කරගන්න ඕනේ ජීවිතේ පටන් ගද්දිද ජීවිතේ ඉවර වෙද්දිද. ඒක නෙන්න. අපේ කට්ටිය ජීවිතේ නිවැරදි කරගන්න හදන්නේ දුක් විඳලා විඳලා විඳලා කයෙන් දුක් විඳලා හිතෙන් දුක් විඳලා හිතෙන් පුළුවන් තරම් දුක් විඳලා විඳලා විඳලා අන්තිමට තේම්පරාදු වුණාට පස්සේ කරගන්නම දෙයක් නැති වුණාට පස්සේ දැන් කේසාලෝමානකා දන්තා කියලා පටන් ගන්නවා මොන කේසාලෝමාද එතකොට <laughs> ඒකින්ද ඒකත් මතක තියාගන්න මේ ඔන්න අපි සත්ව විසුද්ධිය ගැන සියලු ධර්මය අපිට පුළුවන් හැකි පමණින් පසුගිය සති කීපේ විග්‍රහ කළා ඉදිරි සති කීපේ අනුපස්සනා හත ගැන විග්‍රහ කරනවා මේවා අරගෙන ගවේෂණය කරන්න මුල ඉඳන් හදාරන්න සතියකට එකයි අපි කතා කරේ ඒත් කාලෙමදි කියලා මට හිතුනේ ඒකින්ද මේවා අරගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගෙන බලන්න ධර්මය කියන්නේ කොච්චර වටින දෙයක්ද කියලා තේරුම් අරගෙන කටයුතු කරන්න හොඳයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරපු පින්නන්ත පිරිස තමයි අපිත් එක්ක එකතු වෙලා මේ මැදිරියෙන් ධර්ම ශ්‍රවණය කරේ ඉතින් නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැම දිනම ප්‍රාර්ථනා කරමු අධිෂ්ඨාන කරමු මේ ධර්ම දේශනා දායකත්වය මේ පින්නන්ත පිරිසට උතුම් මානසික තත්වයකට බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ආකාරයට ඒ මානසිකත්වය වර්ධනය කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.